දැයි ගෞරවනීය සංඝයා වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අහමු ජොයන්ස් කින් ඉංග්‍රීසි ප්‍රශ්නෙන් අපි සතිವಾರේ පටන් ගන්න කියලා. ඊට පස්සේ අපි යනවා සිංහල ප්‍රශ්න වලට ලිඛිත පිළිවෙලට. Thank you very much Bante and also for your hospitality towards foreign yogis. Welcome. Thank you. Um, the first question I had concerns sleep. Um, on some days on retreat, concentration seems to build up during the day, and um, evening meditations can be very strong. Um, that was the case last night. And when I go to bed after such meditations, I cannot sleep um, until about midnight or so. Um, this used to cause a lot of anger because I'm very attached to my sleep. Um, previously, meditation teachers have said that I need to accept it, so I now try to do resting meditation as best as I can with some frustration remaining. Do you have any advice on how to adjust the practice? you have done only half a day, it may continue, may, three, may continue for three days. So be prepared. Anyway, uh, the Venerable Rama, my teacher, used to say, whenever such a thing happened, you must lie down in the most comfortable way, your posture, and let the mind to play hell. And you give the maximum comfortability. You mean you get the resting position, and you understand mind is very agitated or activated, but you try to keep it just I am, I am lying down. I am not walking. I am not sitting. I am not standing. You keep understanding or reminding, I am lying down. That's it. You are not going to focus sharply onto the breath, uh, no anything, just overall body. Okay. gross, gross object. So not rising, falling. No. Then it will be agitated. Yeah. More agitation. Don't focus. Give overall object. I am lying down. I am lying. I am not sitting. I am not waiting, uh, walking, I am not standing, lying down and give the maximum comfort and then the body will be somewhat parallel with the mind and then the sleep will set in. Thank you. Um, and then I have a follow-up question from yesterday. Um, I had reported about coming back to the primary object and you had you had asked about what it's like when you come back to the primary object. So um, over the last day, I tried to investigate this coming back to the primary object. Um, the, um, how long it takes to come back to the primary object depends on the quality of the meditation, time of day, um, between a quarter of a rising period to about 10 seconds depending on um, how it's going. I noticed the following differences. So if attention follows a train of thought, after a few moments, there appears to be one moment of hesitation or bewilderment followed by the recollection that the attention should be at the primary object. Then there is another mind moment that recollects the content of the stream of thought and determines a summary label such as planning, planning, or imagining, or talking. The return to placing attention on the primary object is frequently accompanied by a short sense of satisfaction that I caught myself from thinking or relief to be experiencing the quiet peace again of following the primary object. That is a thought. Um, when I observe different mind states, the return to the primary object can be different. When I note sleepiness, sleepiness, the nature of the mind state appears self-evident without the need to inspect it like a thought. I try to repeat the label a few times until sleepiness is no longer salient and return to the primary object. I have not observed a feeling in this transition except perhaps a sense of determination. I, I, will I will stop at that level and try yeah. to give my remarks. Otherwise, it will be too yeah. much of evidence or much of episodes. The first thing regarding the thoughts you say kind of a frustration, and you came to know I am something wrong somewhere. I am not in the primary object. So that very understanding, while you are in the wrong object, but you are in the secondary object, while you are in thinking, the kind of uh, uh, kind of uh, message comes something wrong somewhere is it conscious one or unconscious? I don't know the difference. There's this, this so do you do? Do you think you do it? Did it, or it something happened? It's too fast for me to do it. I think I don't know, but that's my sense. So that telling when you are you are supposed to be here now you are out of the place being in out of the place you know now you are in the out of the place it's a good thing or bad thing it's a bad thing good thing Oh, the knowing is, yeah, the knowing is yeah, Whatever yeah. may be right. the knowing, knowing is good. Right, yes. And second thing, if you are repeatedly do, do, do it, you will see it is not you. So it's a kind of a blessing is there uh -huh. to tell you something wrong somewhere. Right. That's the cumulative effect of your mindfulness past. Right. So you have to appreciate that's the maximum, the best of your meditation. When something wrong, you know something wrong. And you know, I'm not in primary object, I'm not in a pain, I'm not in a sound, I am in a thought. Right. So sharp. And that very understanding itself is pulling you back to the primary object. Yeah. So this is the one thing Buddha discovered 2600 years ago. whenever you know something wrong somewhere, immediately mind come back, it's like a rubber band, ah. you pull it and stop it. So that is our human right. Mm -hmm. Awesome. So it's our human, wait, wait. So you have to let the mind to send kites. Let the mind to send bewilderment, thinking, planning, never mind. Let the mind to play hell, no problem. Whenever you comes to know that I am not in the proper place, I am something wrong somewhere, aware, try to see how quickly mind come back to the primary object. In the, in the Massachusetts Bari, they have tested it in the functional MRI scan. They have found two steps. Understanding something wrong somewhere and coming back to the your home, back, back at home. Buddha explained four steps. Knowing that I am something wrong somewhere. And second thing is not to regret. Third thing is, it is very clear that is your past meditation only help you to understand something wrong somewhere. And if you can't report it, you will not get the benefits. Hmm. Understand the last steps? If you can report it? If you can relate it to your teacher, if you can't report right. Hmm. it, no benefits. Ah. So that means you have to appreciate it. So therefore, I call it in my language, way back home. Uh-huh. So if you know your way back home, wherever you go, mm -hmm. you are not got, you are not lost. Mm -hmm. So this is the protection from Dhamma. If you protect the mindfulness, mindfulness will protect you. So it is an automatic thing that is called resilience, or you can say interoception. Occasionally mind check where am I. And then if something wrong, it come back home. Mm -hmm. Because you have already introduced the healthy domain, healthy pivotal point, healthy uh, assembly ground, healthy, healthy uh, critical, uh, the, a lot of other terms, benchmark. Mm. So what is your benchmark? Present moment. So whatever this thing is, so you have to accumulate with thoughts, with pain, with sounds and everything, yeah. everything is weaker than your mindfulness each and every bewilderment is weaker when compared to your mindfulness. That mindfulness is almost connected with vigilance, the diligence, the upper mother. So mindfulness is gaining the ground. It becomes more and more powerful when you become disturbed more and more. When the mind is going to outside, each and every outside, that's an inside trip. Way back home, you are you are only concerned about the way back home, not worrying about the going out. So you are ever a happy person. This is we call the glad game. You must try to find a reason to be glad even the mind goes out. When it come back home, it come by itself. Mm -hmm. It's an endowment. Mm -hmm. It's a gift. If you not appreciate it, you will never progress. Okay, you may continue. Um, a lot of what you said makes makes the other question unnecessary. Um, I noted a distinction in sounds, natural sounds. Um, in the moment when one comes back to the pivot point, um, I, I notice a relaxation. It's easy to listen, to note and a natural sound, hearing, hearing like the birds. There's a sense of relaxation and bam, you're back at the primary object. When it's man-made sounds, I notice that I go through anger. Hate. Yeah, that's right. So any sound, the thundering, train traveling, sea waves, banging, <laughs> nothing, no problem. But the man-made sound, it's so much of anger. Yeah, that's right. So that is our hatred to the human nature, humanity, to the other humans. Uh -huh. Even the dogs are barking, no problem. No problem. Monkeys are fighting, no problem. But if it's a man-made, so you see, you have to turn it other way around, say, sympathize all human beings. Never mind, because people are very clapped, They're always chattering, chattering, chattering, chattering. Yeah. So you have to take care not to chatter. Understand? I understand. Because otherwise, uh, other develop hatred and you are responsible. Mm. So you have to understand, shut your mouth up. But when others are shouting, be sympathetic. That mm. indicates they are not mindful. So this is the way. Otherwise, we are not uh, we are not accumulating bad merits by others' mistakes. Mm. you understand all the sounds are okay, but the human science. So hmm. therefore, put that human sounds also into the normal sounds. And then finally, I wanted to return to the question of being attached to peace and calm. I know you've warned us against peace and calm and chasing it. And um, towards this time in a retreat, as concentration gets stronger, um, calm and peace comes more and more. Less after the meditations, you feel blissed out during walking meditation. Um, and in the past, I've noted, of course, that then the next day you try to recreate it. You're trying to have the same meditation again. You try to make a recipe. Um, you try to try very hard and concentrate very hard, and then it doesn't come, and so you're angry. So I realize that that's the wrong approach. Um, but, but it's so nice and tempting to be in this peaceful state. Previously, teachers have taught me to dispel it by noting, which I, I don't quite understand. Um, no, the thing is that it is, it is generally you get attracted, but here the specific nature is, this is not, not a materialistic kind of pleasure. It's immaterial, spiritual. So therefore, even if you get attracted, it will never come as you demand. It will never come as you Never demand. come even you wish. Yeah. There right. should have basic conditions, primary causes, proximate causes, then only it comes. Right. So therefore only craving, only demanding is leading to frustration. Yeah. You have to understand, fulfill the causes rather than expecting or demanding the result. Mm -hmm. So once you have gone through the recipe you know more than the person who has not experienced it. So what you have to do is understand the recipe, fulfill the demands, fu sorry, fulfill the basic causes, right. uh, causes. Then your skill develops and you understand now situation is okay, now situation is not okay. So that is your common sense. So your livelihood must be, your way of life must be to give, give the more and more conducive condition for the concentration or mm-hmm. peace. Mm -hmm. But always it is not there. Mm -hmm. Therefore, are, while you are organizing the background, you know today it will not be successful, never mind. It was beyond my control. But whenever you find the uh, conducive conditions, before going to sitting, you know it is going to be a success. So likewise, the before the peace of mind, before the calmness, you can you have the foresights, the precursor, understanding now I am going to be a success. Now I am not like that. Before the peace and after the peace, you see early signs and disappearing sounds of the peace and happiness. So that is what you call the maturity. Okay, so it is okay to have a mental model of a recipe okay, I need to be well rested, I need to have concentration, I need to have started. Not that. The Buddha says, a nimittak gahi That's a Pali term. a nimittak gahi. Whenever you got the good concentration, balance, you must get the sign of it. Next day, you have to repeat it. Which, which part of the day? Hmm. How was after the walking or not, after a bath or not, after a meal or not. Exactly. And these conditions, it is specific to you. So you must repeat it as much as possible. So Buddha says, the eagle, the, the bird, hunting. They are hunting chicken, hare, monkeys and kind of thing. So soon they got a successful hunt. They immediately going into the deep sky. Because low level disadvantages, when you go high there, the eagle is in advantageous position. Then he look back and see how was my jump, how was the prey. how was it was successful. So likewise, whenever the concentration happens, you get the early signs, you get the background situation or conducive conditions or proximate causes. Next day, innocently you fulfill it. Don't expect the results. Okay. So Pandita Sayadaw used to say, fulfill causes without expecting result. Okay. Yeah, I think that's the key idea in my understanding. Thank you. හොඳයි අපි යනවා සිංහල ප්‍රශ්න වලට. Okay. අවසරයි ස්වාමින් වහන්ස අද ප්‍රශ්න 27ක් ලැබිලා තියෙනවා විනාඩි දෙකයි ඒ දෙකක් තියෙනවා ස්වාමින් වහන්ස ඉංග්‍රීසි ප්‍රශ්න දෙකක් දරුවෝ දෙන්නෙක් දාලා තියෙනවා ඉංග්‍රීසි ඔයකින් පටන් ගමු අපි ඉංග්‍රීසි එකෙන්ද ඔව් dear venerable sir sit in meditation i am new to meditation initially my mind was very disturbed and restless but after 2 3 days it has calmed down During sitting meditation, I concentrate on the movement of my rib cage within bracket because I cannot feel the movement of air through my nostrils. After a few minutes of meditation, thoughts come into my mind. These thoughts are not specific to some incident. They just occur and sometimes they are not very disturbing to me. But during meditation, I am not aware at what moment these thoughts occur in my mind. But after a, after a minute or two or after a few seconds, I become aware that thoughts have arisen in my mind. I do not regret the fact that thoughts have spontaneously arisen in my mind because I am aware that this is the nature of the mind. And hence I continue to concentrate on the primary object. And after a while, I realized that again thoughts have arisen in my mind. And again, I focus on the primary object. This is my current situation in relation, relation to sitting meditation, where I keep on switching between the primary object and aimless thought. I am not skillful enough to concentrate on primary object for a long period but I am able to guide my mind back to the primary object after it has drifted away. Venerable Sir, please give me instruction as to how I should proceed in this in the future. So really understanding my distraction is by thought. It's a specific knowledge. It is not by pain, not by sound, not any visual or uh, mental situation, but the thought. It's a kind of a piece of information and that will hint you to come back to the primary object. Even though I am not continuous with the primary object, now I know the art of seeing through thoughts and see the primary object. So whenever I come back to the primary object, see whether primary object is disturbed or not. Each time you come back, see whether due to the thinking and other distraction, whether primary object is disturbed. If it is not disturbed, no problem. If it is when you come back home, if it is disturbed only, you have to take care. Now you are happy, you must be happy because you can see through thoughts. And make sure each time it's a thought, not a sound, not thought, not a pain like. And then um, you know, you understand who am I. I am a kind of a person always with thinking. So it's a, it's a very deep understanding about the, that's called self-awareness. Continue to uh, continue to do like that and situation will be uh, slowly, slowly under your control. Venerable Sir, during walking meditation, hatred arose when faced with the slower walkers and turning before the end of the path. I noted the hatred and the acute feeling disappeared, though I sensed the underlying aversion remained. The next time I was more prepared and the acute hatred did not arise. I sensed a guarded feeling, which had a calming and relieved characteristics. What is the line between avoiding slower walkers, out of practically or out of hatred? A larger question is how to drink water and eat, eat food even though greediness for them even though greed arise for them. So greed will be another curry. Mix it greedness and see now I am eating food with greed. That understanding is very good. Rather than telling no, no, I am not greedy, I am a general life. But the greediness, no problem. You know it. And the walking meditation, if many people are sharing one single path, this question happens. I think that is that is not mentioned, I guess. So otherwise, if others are walking slowly or speed no problem. Upanishad used to say, in the highways in, in the western countries, there are a lot of tracks. Mind your own track. Don't worry about the people besides, whether they are going fast and slow. That is none of your business. But if you are walking in the single line and if the one, uh, the driver before you is slow, you get hated. So therefore don't share, unless otherwise it's necessary, the single path. Take your own path and let the others to mind their own speed and you have to do. So that is the way you avoid unwanted comparison, unwanted fighting for their turning or their slowness. Uh, that I give this example, thinking you all are sharing one single walking path, then only this can happen. Take your own path and practice. Garu Swamin Vahansa, මම මෙම ස්ථානයටත් භාවනාවටත් යන දෙකටම ආධුනිකයෙකි. මීට පෙර මෙතරම් වේලාවක් දින ගණනාවක් භාවනා කර නොමැත. සක්මන් භාවනාව මුල් දිනේදී සක්මන සතිමත්ව ගෙන යාමට නොහැකි විය. සිතවිලි ගොන්නක් එක එක දිගට වැලක් අමුණනවා මෙන් ගලා එන්නට විය. නමුත් මුලින්ම ලනුපැදුරේ ඇති ගොරෝසු බව නිසා පාදයේ හොඳින් එහි ගැටෙන බවක් දැනුනි. ඉන්පසුව ක්‍රමයෙන් පාදයේ විලුඹ මධ්‍යම කොටස හා පාදයේ ඇඟිලි දක්වා එසවෙන බවත්, තබන බවත් පාද ගැටෙන විට මට දැනුනි. මා අය වේගෙන් සෙමෙන් සහ දික් වූ මෙන්ම කෙටි වූ පාද තබමින් අරමුණ කරා පහසුවෙන් ගමන් කළෙමි. වැලි මළුවේද එය එසේම විය. සිතට සිතවිලි ධාරා ගලා ආවත් මා ඒවා ෂණෙන් අතහැර සතියට පැමිණේ. ඒවා සිහිනයක් දිගේ ගලා යන්නට නොදී අරමුණට ඉක්මනින් පැමිණේ. සක්මන අවසානයේදී මා දැන් හැරෙන බවත් සිටගෙන සිටිනා බවත් හොඳින් සතියෙන් යුතුව සිහි කරයි. දැන් මට සක්මන නොවන අවස්ථාවේ උවද ඉබේටම මගේ සතිය පිහිටවයි. පඩිපෙළ නගින බසින විට ටයිල් පොළවේ ඇවිදින විටත් බොහෝ විට සතිමත්ව එය සිදුවේ. පර්යංක භාවනාව මුල් දින දෙක ආනාපානයට සිත යෙදීම ඊටා අසීරු විය. නමුත් සක්මන තුලින් මා යම්තාක් දුරට සතිමත් වූ නිසා තුන්වන දිනයේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව ක්‍රියා කළෙමි. දිනෙත් පියාගත් විට নানা ප්‍රකාර විකාර රූප මෙන්ම රටාද මැවෙන්න මැවෙන්නට විය. සිත ඒ දෙස බලා සිටින්නට විය. පසුව මා ආයාසෙන් හුස්ම ඉහළ පහළ ගන්නට විය. එය ඊතා දීර්ඝ මෙන්ම රළු හුස්ම රැලි විය. එයට සතිය යෙදීම ඊතා අසීරු විය. ඉන්පසු මා එය අතහැර දැමීය. පසුව මා ඉබේටම වැටෙන හුස්ම වෙත සිත යොමු කළෙමි. එය ඊතා සියුම් හා කෙටි විය. එය දෙස මා ඊතා ඕනෑකමින් හා අසීරුවකින් තොරව බලා සිටියෙමි. මේ අතරින් රූප මැවේ. නමුත් මා ෂණයෙන් සැහැල්ලු හුස්ම අවධානය යොමු කළෙමි. මෙසේ සිටිවිලි පැමිණියත් ඒවාට වැලක් මෙන් යා නොදී ඉක්මනින් සතියට පැමිණියෙමි. මා ඊතා ආශාවෙන් උදරය තුල එහා මෙහා යන හුස්ම වෙත සතිය පිහිටුවෙමි. මෙසේ සිටිනා විට මා පහත් පහන් දැල්ලක් මෙන් එහා මෙහා වැනෙන බව වැටහිනි. එමෙන්ම අත්පා හිරිවැටෙන බවත් මාගේ ශරීරයේ මාසල නොවන බවත් දැනේ. එහෙත් මා සතියෙන්ම සිටී. එවිට මා ඇඟිලි අත්පා සොලවා මාමෙන් මාමෙහි සිටින බව දැනගතිමි. නින්දට යන විටත් දත් මදිනා හා ආහාර ගන්නා විටත් මා ඒ වෙත සතියෙන් යුතුව ක්‍රියා කරයි. එනම් බොහෝ විට අරමුණෙන් ක්‍රියාත්මක වේ. ගරු ස්වාමින් වහන්සේ උපදේශක් පතමි. වැරදි ඇතනම් නිවැරදි කරන සේක්වා. තෙරුවන් සරණයි. සක්මන් මේවා පරියන්ක මේවා ආධුනිකයෙකුට හරිම ඇඹුලයි, හරිම පැංගිරි, හරිම නුහුරුයි. ඒ නිසා උඟ දෙනෙක් නොකර අතාරිනවා. නමුත් මේ මුල් ටික කාටත් නුහුරුම තමයි. ටිකක් කල් ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මුල් මුල් ටිකේ තියෙන ඉවසීම නිසා පහු වෙනකොට බොහොම කීකරු වෙනවා. මොහොතට ඔරුවක් දා ගන්නකම් මුහුදු රැළ කෙලින්ම ඔරුව එළියට ගන්නවා. අතර රැළ බින්දෙන හරිය පැනපු ගමන් ඕන තරම් පදින්න පුළුවන්. ඒ නිසා අර මුල් ටික තේරුම් ගන්න එක ඉලන්දාරි කාලෙම කරන්න කියනවා. ලෙඩ නැති වෙලාවෙ කියන්න කරන්න කියනවා. මැරෙන්න ඉසල කරගන්න කියනවා. ඒ ටික කරන්න බෑ මර මර ඇඳේ ඉඳගෙන. ඒ ටික කරන්න බෑ වයසට ගිහිල්ලා. ඒ ටික කරන්න බෑ ලෙඩ වෙලා. ඉතින් ඒ ඉලන්දාරි කාලේ කවුද ඕව කරන්නේ? ඒගොල්ලෝ කානිවල් යනවා. පාටි යනවා. භෝජන සංග්‍රහ වලට යනවා. ඉතින් ඒ නිසා කරනවා නම් හයියත් ඉතින් කරන්න. මොකද මුල් ටික કોઈ ශාස්ත්‍රෙත් අමාරුයි. ඒ නිසා කරගත්ත කෙනා අල්ලගත්තට පස්සේ දිග්ගට අරගෙන යන්න ඕනේ. කරට ගත්ත බර බිම තියන්න නැතුව ගෙනියනවා වගේ. ඉතින් ඒක නිසා මේ කියන එක කාටත් හොඳයි ආධුනිකයෙකුට. නමුත් මතක තියාගන්න අපි ආය බිම තිබොත් බර ආයෙත් ඔය අමාරු කැලල කරන්න වෙනවා. ඒ නිසා ගත්ත එක දිගට කරගෙන යන්න තමන්ගේම අත්දැකීමට තමන් ගරු කරන්න වෙන විශේෂ කියන දෙයක් නැහැ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. වම දකුණ නමින් පාදයට සිත තබාගෙන සක්මනේ යෙදුණෙමි. සතිය පිහිටවාගෙන ගමන් කරන විට මුහුණේ කාන්දුවන යමක් දැනේ. ඒ වගේම ශරීරයේ තැන් තැන්වල වේදනාවක්ද දැනේ. ඒ සෑම දෙයක්ම ඇති වී නැති වී යන සිතුවිලි බව සිතමින් සිහියෙන් යන විට එය හිමින් නැති වෙයි නැති වී යයි. සක්මනේ හැරෙන විට සිහියෙන් මම දැන් දෙපයින් සිට හැරෙමේ යන සිතුවිල්ලෙන් හැරෙමි. නොඑක් රූප ශබ්ද ආවත් මායට යටපත් නොවි සක්මනේ යෙදෙමි. පර්යංක භාවනාව මම මෙතුවක් කල වරහන් ඇතුළේ ඊයේ දක්වා පර්යංක භාවනාව තුල සිත මෙල්ල කර ගැනීමට නොහැකි විය. පසුතැවිල්ලෙන් සිටිමි. ඊයේ ඔබ වහන්සේ දුන් දේශනේ මුකුත්ම නොකර බලා සිටින්න යන වදන කලුගලට ගැස්සූ ඇණයක්සේ මගේ හද පසාරු විය. මම දේශනයේ අවසානයේ පරයන්කේ වාඩි වී ඔහේ ඇසටෙන රූප මොනතරම් විකාරද කියා සිතමින් සිටින විට මෙන්න ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නට විය. මම රූප සිතුවිලි අතහැර ආස්වාස ප්‍රස්වාසයේ යෙදුණෙමි. හදවතට පුදුම ආස්වාදයක් දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම භාවනා දෙකම නිවැරදිද කියා වටහා දෙන්න. මා තව ඉදිරියට යමක් හදාගත යුතුයදයි පෙන්වා දෙන්න. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදයෙන් මේ අත්භවයේදීම නිවන් සුව අත්වේවායි පතමි. ත්‍රිවිධ රත්නත්‍රය කියන එක නම් වැරදි. ත්‍රිවිධ රත්නේ හෝ රත්නත්‍රය. භාවනාවේදී මේ ක්‍රම දෙකෙන් කොයි එකද කියනවා භාවනා ලෝකෙ කිසිම වැරද්දක් නැහැ. කවදාකවත් වැරද්දක් වෙන්නේ නැහැ භාවනාවේ. ඒ නිසා කරන ඔක්කොම හරි. මොකද ඉස්සරහට ඔක පාඩමක් වෙනවා. වැරදුනත් පාඩමක් වෙනවා, හරි ගියත් පාඩමක් වෙනවා. අන්තිම මේක කියන ක්‍රම දෙක මොකද්ද කියලා කියලත් නැහැ. එකක් කියලා තියෙනවා, ඒ බලන්නකොම හරි ගියයි කියලා. වෙන්න ඇති ඊට ඉස්සෙල්ලා තටමඹු කාලෙත් එක්ක ගලපනවා වෙන්නේ. තටමඹු නිසා තමයි මේක හරි ගිහිලා තියෙන්නේ. නැත්නම් කවදාකවත් හරියන්නේ නැහැ. ඒ නිසා කාට හරි කියලා දෙනකොට මේ භාවනාව හොඳයි මේක නරකයි කියන්නේ. කොයි භාවනාවක් හොඳයි. භාවනා නොකරන රටේ හොඳයි. ඒ එකින් එක එකින් එක එකින් එක එකින් එක තල්ලු වෙවි තල්ලු වෙවි තමයි යන්නේ. ඒතර මුල් ප්‍රදේශයේ තමයි අපි නදකින් කියන්නේ. හැබැයි ඒ ටික තමයි අමාරුම. ඒ තමයි වැදගත්ම කොටස. මේ කාටට කියලා දෙනොත් අන්නේ ටික විතරක් කියලා දෙනවා. ලොකු ලෝකේව මොකක්වත් ඕනේ නැහැ. භාවනා ලොකු ලෝකේව ඔක්කොම පිස්සු. නිකන් වතුරට බහි නැටි. ඔය වැරදෙද්දිත් කරගෙන යන හැටි ඔහි බලන ඉන්නේ. ඒ නිසා ඔක්කොම හොඳයි. ත්‍රිවිධ රත්නත්‍රය ඇර. ගරුතර ස්වාමින් වහන්සේ මම කීප වතාවක්ම මෙම ආරණ්‍ය සෙනසුනට පැමිණ භාවනා කර ඔබ වහන්සේගෙන් ලිඛිතව කමඨහන් ලබා ගතිමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවට සිට ගන්නා විටම මා සෙමින් සෙමින් සම්පූර්ණයෙන්ම කෙලින් වේ. ඉදිරියට තල්ලු වන බව දැනේ. පාය ඔසවා මාරුවෙන් මාරුවට තබද්දී කකුලේ කකුලේ විලුඹත් ඇඟිලිත් රළුවට හා සියුම්වද දැනුනි. ඒ තැන් මෙනෙහි කරමින් යන විට සිත වෙනතටකට යොමු වුණද නැවතත් පාද වෙත සිත යොමු වුණි. අඩි 20ක් 25ක් පමණ යද්දී පාදවල සැහැල්ලු බවක් හා මද සිසිල් බවක් දැනුනි. තව අඩි 10ක් 15ක් යන විට බෙල්ල තද බවක් හා හිසේ මැද කොටස තදවන බවක් දැනුනි. පාද තබන විට එය ඔළුවටද දැනුණා. පාද ඉක්මනින් ඉදිරියට යන බවත් වේගය වැඩි වෙන බවත් දැනුණා. පර්යංකය සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි වූ විට මාව සෙමින් සෙමින් සම්පූර්ණයෙන්ම කෙලින් වේ. සිත මූල කර්මස්ථානයට රැගෙන දැනෙන දේ දකිමින් ඉන්නා විට මාගේ කයේ හොඳින් කය හොඳින් දැනේ. කය ඇතුළත කර්මාන්ත ශාලාවක් මෙන් දැනේ. ලේ ගමන් කරන ආකාරය, හෘදය ගැහෙන ආකාරය හොඳින් දැනේ. ඒ ගැන මෙනෙහි කරමින් ඉන්නා විට එය විසිරී ගොස් නොදැනී යයි. වේදනාද තනින් තන මතුවී ඒ දෙස සිත වෙනෙහි කරද්දී ඒවාද නොදැනී යයි. ඇතිවීම සමගම නැතිවන බවද දැනුණා. සිතට මොනම ආකාරයකින්වත් සිතුවිලි එහෙම නවත්වන්න බෑ. පරණ දේවල් ඉදිරියට කරන්න යන දේවල් වැල නොකැඩී ගලාගෙන එනවා. සිතුවිලි මෙලෙස ඇවිත් ඇවිත් පසුව සිත තැම්පත් වී හුස්ම පාවී පාවී සෙමින් යන බව දැනෙනවා. නැවතත් හුස්ම සෙමින් ගන්නවා. මේ මාගේ අත්දැකීමයි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමාමහ නිවන්සුව අත්වීමට මේ පින හේතු වාසනා වේවා. මේ කියන්නේ සක්මනේදී එක ලස්සනට කියවෙනවා පිටගියේ හිත නැවත සක්මට එනවයි කියලා. පරියංග භාවනාව කියන්නේ හිතවිලි ඇවිල්ලා ගියා, වේදනාව ඇවිල්ලා ගියා. නැවත මේ වේදනාවෙන් හිතවිලින් පස්සේ අරමුණට එන කතාව, මූල කර්මත්තාන්ට එන කතාව ඉච්ඡිත උද්දීපන වෙලා නැහැ. ඒ නිසා මෙවැනි කෙනෙකුට කරන්න තියෙන පිට යන එක නෙවෙයි සද්දෙට ගියත් වේදනාවට ගියත් නැවත අරමුණට එන එන ටික නන්නත්තර වෙච්ච හිත නැවත අරමුණු එක බලන්න ගියොත් පුදුමාකාර සෙල්ලක්කාරකමක් සහ පුදුමාකාර මේ භාවනා මේ චිත්ත ශක්තියක් එනවා. අදිෂ්ඨාන ශක්තිය. ඉතින් ඒක මේ තුම්පලක කිට්ටුවට අවිලා තියෙනවා. අනිත් දවසේ පිටගියේ හිත නැවත අරමුණට එනකොට ඒක ඉබේ සිද්ධ වෙනවද? අරමුණ කැළඹිලාද ඇවිල්ලා බලනකොට කොහොමද දන්නේ පිටිගිය අරමුණ පිටිගිය හිත අරමුණට ආවයි කියලා අන්නේ තොරතුරු හොඳට පරීක්ෂා කරලා බලලා වර්තාවට ඇතුළු කරන්නයි කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරනුවේ වම දකුණ ලෙස සිතමිනි. ඒ කෙරෙහි සිත નિરાයසෙන්ම යොමු වේ. පාදවලට දැනෙන සියුම් දැනීම් හොඳින් වෙන්කර හඳුනා ගනිමින් සක්මන් කරමි. පැයක් පැය එකහමාරක් දක්වා සක්මන කරමි. විටින් විට සිටිවිලි පැමිණියත් වෙනත් බාධා පැමිණියත් පාදවලට දැනෙන ස්පර්ශයට සිත નિરાයාසයෙන්ම පිහිටයි. සක්මන මාහට ඊටා හොඳින් කළ හැකිය. එදිනෙදා වැඩ සිදු කරන විටද මාහට හොඳින් සිහිය පිහිටවා වැඩ කළ හැක. SMS ක්‍රමය හොඳින් පුහුණු කරමි. පර්යංක භාවනාව සිදු කරනුවේ ආනාපානයයි. මා මෙතන ලෙස ඉඳගෙන සිටින ඉරියව්වට සිත ගත්තද ආනාපානයම දැනේ. නමුත් හුස්ම ආයාස කර වෙයි. සිතුවිලි මෙන්ම ඇතුළත කතාවද දැඩිව පවතින නමුත් මා මූල කර්මස්ථානයට සිත ගත හැකි ගත හැකිය. නමුත් ඒ හුස්ම ආයාස කර වෙයි. ආයාස කර හුස්ම වුවත් සිත පිට ගියත් හුස්ම වෙතම සිත ගත හැකියි. මා කෙසේ හෝ මූල කර්මස්ථානය වන ආනාපානයටම සතිය යොමු කරගෙන සිටීමට දැඩිව උත්සාහ කරමි. පැයක කාලයක් සිටීමට දැඩිව උත්සාහ කළත් එය විනාඩි 40ක් හෝ ඊට අඩුවේ. පාදවල උරහිස්වල තදින් වේදනා පැමිණෙන විට මා සතිය ඊට යොමු කළත් ආයාස කර හුස්ම දැනේ. ස්වාමින් වහන්සේ මාහට දැනුනේ මාගේ සිතේ ඇති පීඩනයක් පුපුරා යෑමට පැමිණෙන විලසයි. යම් අවස්ථාවල දැනුනේ මා මාහටම ද්වේෂ කරගන්නා පුද්ගලයෙකු ලෙසයි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මා නිරන්තරයෙන්ම උත්සාහ කරනුවේ මා කරන සියලු දෙය සතිමත්ව කිරීමටයි. පර්යංකේදී සතියෙන් සිටීමට උත්සාහ කරන විට වේදනා සිතුවිලි ඇතුළත කතාව ආයාස කර හුස්ම සියල්ල එක පොදියට පැමිණේ. මාගේ වැරැද්දක් පෙන්වා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මං මට ද්වේෂ කරනවා නම් තවක් කරද්දක් දුන්නොත් තවත් ද්වේෂ කරන්න ඉඩ තියෙන නිසා මට බය හිතෙනවා. තවත් ඒව අල්ලලා දීලා ලෝකේ ඉන්න හැම කෙනාම කරන්නේ Tamanට වෛර කරන එක විතරමයි. ඒකයි අපිට වර්තමානයේ මම දැන් මෙතන ඉන්න බැරි වර්තමානට වෛර කරනවා මට වෛර කරනවා මෙතෙන්ට වෛර කරනවා. ඒසෙවි අතීතේ ඉන්නවා අනාගතේ ඉන්නවා අරයා ගැන කියනවා මෙයා ගැන හිතනවා. ඉතින් කාටර කිව්වොත් තෝතොට වෛර කරගන්නවා කියලා අම්මෝ නෑ මං කොච්චර මෛත්‍රී භාවනා කරනවද මං කොච්චර නවුණ වයලක් දානවද මං කොච්චර බුද්ධාංශ කරනවද කියලා කියන ඒ ඔක්කොම කරන්නේ වෛර නිසා. ඒක තේරුම් ගත්තා නම් ওই ප්‍රශ්න ඔක්කොම ඉවරයි. හැබැයි ලීසි නෑ. එන්න තා කායික ලෙඩ ඉන්නේ ඕක නිසා. එන්න තාක් මානසික ලෙඩ ඉන්නේ තමයි තමයි වෛර කරන නිසා. ඒ නිසා මේ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ අනේ මට මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයත් මෙහෙමනම් මම ගැරන්ටියක් වුණා නම් කොහොම වෛර කරයි. ව්‍යාග්‍ර දෙිනුවක් වුණා නම් කොහොම වෛර කරයි. මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙත් වෛර කරනවා. ඒ නිසා මෛත්‍රී කරන්නත් එපා වෛර කරන්නත් එපා මම දැන් මෙතන කියලා ගන්න. එතකොට තේරෙයි ඒකට කොච්චර අකමැතිද මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට කොච්චර අකමැතිද අතීතය දුන අනාගතය දුන අරයගෙන හිතනවා මෙයාගෙන හිත හිත ඉන්නවා. ඉතින් ඒක තේරුම් ගන්නකොට නිවන් ලැබලා ඉවරයි. මේ මගේ මේ ඔක්කොම ගේම් ටික සෙල්ලම් ටික යන්නේ මේ මම මට වෛර කරන නිසා වර්තමාන මොහොතට වෛර කරන නිසා. ඒ නිසා ලෝකේ තියෙන හරියක් පරිේශන අනාර්ය පරිේශන. මේ මම දැන් මෙතන ඔක්කොම සැපතියෙද්දී අපි අරවට මෙවට පරිේශන කරනවා. ඒ නිසා ප්‍රසිද්ධියේ ප්‍රකාශකරනද මම ඉන්නේ මට වෛර කරගෙන. කවදා හෝ මට මම වෛර කරපස්සේ මුළු ලෝකෙම සාන්තියක් බවට පත් වෙනවා. ඉතින් ඒක ලේසි නෑ හිමීට හිමීට ඔහොම යන. වැරදි පෙන්වන්න යනට වැඩිය මම මේව කතා කරන එක මට ලාභයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම කලක සිට භාවනා කර කරන යෝගිනියක්මි. ආනාපාන සතියේ එක් අවස්ථාවකදී හොඳින් සිත එක්තැන් වී නිසොල්මනේ සිත දෙස බලා සිටියේ හැකිය. තවත් අවස්ථාවකදී සිත එක්තැන් කර ගැනීමට මහත් වීරයක් ගත යුතුය. සිත එක්තැන් වූ විට උදරයේ කම්පන චංචල ගති දැනේ. දැන් වැලමිටෙන් පහළ සම්පූර්ණයෙන්ම නලියනවා වගේ දැනේ. විටක මුළු සිරුරේම ලේ ගමනය හොඳින් වැටහේ. එක් අවස්ථාවක දන හිසේ වේදනාව දැනුනි. එතනට සිත යොමුවා වේදනාව මෙනෙහි කළෙමි. එය සුවයක් සමග නැති විය. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ භාවනාව ඉදිරියට ගෙන යන්න ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ කියන්නේ භාවනා කරනකොට සතිය පිහිටනකොට ශරීරේ ගොඩාක් දේවල් දැනෙනවා. ගොඩාක් දේවල් වේදනා. ගොඩාක් දේවල් දුක් වේදනා. ඒ වුණාට සතිය කීට බවට ලකුණු. ඒ නිසා අපි මේ දැනෙන වේදනාවලට පෙම් කරනවා නම් දැනෙන වේදනාවලට සාදර වෙනවා නම් සතිය හොඳට වැඩෙනවා. අන්තික දුක්ඛ සත්‍යයට හොඳටම ආසන්නයි. ඒ නැත්නම් පළවෙනි ආර්ය සත්‍යයට. ඉතින් ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලෙන් කියනවා. ගුරුමේ පඬිස් වහන්සේ කියනවා භාවනාවේ තියෙන වේදනාව සිරිතෙව් දුවකට වැඩි ආවාගේ කියලා. මහසි සාදු වහන්සේ කියනවා දුක් වේදනාවක් විඳලා ඉවරනාට පස්සේ තමයි විපස්සනා ඥානයක් පහළ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේවට සාදර වෙන්න එන හැම වේදනාවටම සාදර වෙන්න. එතකොට භාවනාවේ චෝදනා කරන්න දෙයක් නැහැ. සතිය තියෙන නිසා මට මේ දේ කරන්න පුළුවන් වුණේ කියලා අපි වේදනාව කරදරය බාධකේ සාධකයක් කරගන්න. කිසි කෙනෙකුට කියන්න එපා. මේ ලෝකේ හැම වේදනාවක් කේන්ද්‍රිකාලා කියන්න ආහන්න කෙනෙක් නැහැ හැම එකම ඉන්නේ වේදනාවක්. ඉතින් ඒක නිසා ඉවසාන ඉවසන්නා නිවන් දැකි කියලා බුරුමෙන් කියනවා. ඒ නිසා වේදනාව ටික හොඳට සටහන් කරා. ඌට වැඩි ඉවසන්න පුළුවන් අපිට. අපි මේ හුරතල් වෙන්න හදනවා. මේ අනේ මට විතරයි මේ දති එකක් කොමත් තියෙන්නේ නැහැ. හැම එකකටම දත් 32ක් තියෙනවා. 32ම වේදනාව තමයි. තියෙන හරියක් 32ක් කුණප ඔක්කොම වේදනාව තමයි. දුවට කොලයක් කරන් ලියන්න. ওই වගේ ලියන්න. ඒ වේදනාවට සාදර වෙච්ච දවසේ නිවන කනගාව. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. පළමුවෙන්ම වැලිමළුවේ පාද තබමින් ඔසවමින් ධර්මක් වේගයෙන් විනාඩි කිහිපයක් ගමන් කළේය. එක් එක් තැනක දකුණු පාදයට උණුසුම් බවක් දැනුනි. මම නැවතී බලා නැවතත් සක්මන් භාවනාව කළෙමි. එම ස්ථානයට එම පාදයේ නැවතත් උණුසුම් බවක් දැනුනි. දිගින් දිගටම සක්මන් කළෙමි. මම විමසලිමත්ව ගමන් කළෙමි. මගේ දෙපායට වැලිකට ස්පර්ශ වනවත් සමගම සිසිලසද්ද දැනුනි. සියුම් වැලිකැට පාදයකට දැවටෙමින් තවත් තැනකට එම වැලිකැට ගෙන යන බවද මට දැනුනි. පාදවල ඇඟිලි මගින්ද සිනිදු වැලි එහෙ මෙහෙ විසිරෙන බවද මට වැටහුණි. දිගටම වැලිමලුවේ සක්මන් කළෙමි. තනින් තන පොඩි වලවල් හා ගොඩැලි ආකාරයන්ද මට දැනුනි. හැරෙන ස්ථානයේ ඊටාම සෙමෙන් ඊටා ඕනකමින් සංසුන්න හැරීමට මාංශි ගතිමි. ඔසවමි තබමි සක්මන් තබමින් සක්මන් කරන ගමන් අඳුර වැටි ඇති නිසාත් දනහිස පහළ කොටසට දෙපා වලට තරමක් වේසක් දැනුණු නිසාත් මම සක්මන නවතා පර්යංකයට ගියෙමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිවන් නිවන ළඟා වේවා. හරියට සක්මන කරනවා නම් තියෙන තියෙන පියවරක් නිවනටමයි යන්නේ. ඒක නිසා මේ බුරුම් භාෂාවෙන් කියනවා අපි හිටපු තැන ශ්වේතකෝන් පේනවා. ඒ ශ්වේතකෝන් චෛත්‍ය තමයි අපේ සීපාද යන වගේ තින් කැලණි පන්සල වගේ වටන දෙයක්. ඒ කොයි පැත්තෙන් බහැලා ගියත් තියෙන තියෙන පියවරෙන් ශ්වේතකෝන් තමයි යන්නේ කියලා. ඒකම සිරිපාද යන්නත් අපි කියනවා තබන තබන පියවර පද්මෙට තමයි යන්නේ කියලා. ඒ නිසා තබන තබන පියවර සතියෙන් යොදනවනම් නිවනට තමයි යන්නේ. ඒක නිසා මේ නිකං බල්ලොන්ට හැතැම්මනා වගේ ඇවිදින්න යන්න එපා. ඇවිදින හැම වෙලාවෙම සක්මම්ම ලෝක වේවා වතුර ගේන්න යනවා වේවා කන්දක් නගිනවා වේවා පල්ලමක් බහිනවා වේවා දුවට සක්මන දාලා ඇවිදින්න ඒසට මුළු මහ පොළොවම සක්මමලුවක්. හැම මුළු පෘථිවි තලයේම භාවනා මධ්‍යස්ථානය. අන්නේ විදිහට ලදලද අවස්ථාවේ මේක දියුණු පවුණු කරගන්න බලන්න. එතකොට අපිට මේ භාවනා මධ්‍යස්ථානට යන්න බැරුණා, අරණ්‍යගත වෙන්න බැරි වුණා, විවේක ස්ථානයක් ලැබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. සක්මණේට ඔය සාමාන්‍ය කරදර තියේදී ජාම බේර ගන්න පුළුවන්. ඒක හොඳ පෙරනිමිත්තක් භාවනා ජීවිතයකට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම් පාදයේ ඉදිරියට තබා විලුඹ ඊළඟට යටිපතුල නැද ඇඟිලි විටක රළු ස්වභාවයෙන්ද තවත් විටක ඊතා සියුම් ස්වභාවයෙන්ද වැලි මත ස්පර්ශවන බව මනාව වැටහුණි. දකුණු පාදයේ විලුඹ ඔසවන විට ශරීරයේ බර වම් පාදයට හුවමාරු වන අයුරුද නිවැරදිව නිරීක්ෂණය කළෙමි. වම් පාදයේ ඇඟිලි හතරක් පොළවට මනාව පතිත වන අතර කුඩා ඇඟිල්ල ඉඳහිට පමණක් වැල්ලේ ස්පර්ශවන බවත් අත්විඳෙමි. මෙලෙස විනාඩි 15ක් 20ක් පමණ දිගින් දිගටම සිදු කිසිදු බාහිර බලපෑමකට හිත නොගෙන සිත සතියෙන් සක්මන සඳහා පමණක්ම රඳවා ගන්නට ඊයේ දිනේදී හැකිවිය. පර්යංක භාවනාව. ඊයත සඳහන් සක්මන් භාවනාව අවසන් කොට පර්යංකයට ගිය පසු දෑස් පියා ගන්නට මොහොතකට කලින් දුටු මා ඉදිරියේ ඇති පරිසරයේ දර්ශනය එලෙසින්ම කැඩපතකින් දක්නාසේ පැහැදිලිව විනාඩි 6ක් 7ක් පමණ දිස්විය. ඒ දර්ශනය එසේ පවතිද්දීද මම નિરાයසෙන් හුස්ම රැල්ල නාස්පුඩු මගින් ශරීර ගතවන අයුරුද එය උදරයේතෙක් ගමන් කොට උදරයේ පිම්බීම් හැකිලීම් සිදුවන අයුරුද මෙනෙහි කරමින් සිටියෙමි. ස්වාමින් වහන්ස මාගේ භාවනාවේ වරදක් ඇතොත් අනුකම්පා කොට නිවැරදි කරනු මැන. තෙරුවන් සරණයි. ඔය විදිහට පටියංකේට සම්ප්‍රාප්ත වෙනකොට පරියන්කෙන් පෙන්වන දේ විතරක් බලන්න මොනවත් බලන්න යන්නත් එපා මොනවත් කරන්න යන්නත්. එතකොට Tamanට පේරෙන් පටන් අරගනි මේ කයත් එක්ක යාළු වෙලා ඉන්නවනම් මේ කයේ සිදුවෙන පරිවෘත්තීය ක්‍රියා පෙන්නාට. එහෙම නැත්නම් අතීත අනාගතේ ඉන්නවනම් මේ කයට සම්බන්ධයක් නැහැ. මොනම දෙයක්වත් කරන්න යන්නේ නැතුව වෙන දේ දිහා බැලුවොත් හොඳම කර්මස්ථානය හම්බ වෙනවා. නිසා මේක තමයි ක්‍රමේ අනිත් දවසෙත් යන්න අලුත්ම කෙනෙක් වාහනකට බැසා වගේ ඉඳගත්තට පස්සේ තමන්ගේ කය තමන්ට වැටෙන්නේ කොහොමද? ඒ ඇතුලේ තියෙන කය ඇතුලේ තියෙන හුස්ම පේනවනම් පිම්බි මැකිලින් පේනවනම් කයේ බරගතිය පේන හොඳයි. ඒවා පේන්නේ නැතත් ඉඳගෙන ඉන්න බව දන්නවනම් හොඳයි. ආන්නේ විදිහට භාවනා සැහැල්ලු කරගෙන යන්න පටන් ගත්තොත් මේක විනෝදාංශයක් බවටපත් වෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ස්වාමින් වහන්ස සක්මන් භාවනාව දෙපය මාරු කර තබන විට එය සතියෙන් මනාව කරගැනීමට හැකිවේ. තරමක අපහසුාවක් දැනුණත් සිතවිල්ලක් ආවත් ඒ ඉක්මනින් සිතවිල්ලක් කියා මෙනෙහි කිරීමෙන් ඒ අරමුණේම තරමක වේලාවක් සක්මන් කිරීමට හැකිවේ. ආනාපාන සති භාවනාවේදී මුලින් නාසාග්‍රේ සිත පිහිටවා ගැනීමෙන් සතිය තරමක් දුරට පිහිටවා ගත හැක. ඒ කෙරෙහි දිගටම සතිය සතිය පිහිටවා ගැනීමෙන් ක්ෂණයක් පාසා ශරීරය වෙනස් වෙනස් වේ. අනිත්‍ය බව වැටහි. මොහොතින් මොහොත සතර මහා භූතයන්ගෙන් යුත් නාම රූප ජාති ජරා ව්‍යාධි මරණය බවට පත්වේ. මම මගේ කියා ගැනීමට ස්ථීර කිසිවක් නොමැත. වරහන් ඇතුලේ සම්මුතියක් පමණක් වේ. කෙටියෙන් කියොත් කෙස් ලොම් වැනි කුණප කොටස් 32ටම අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වෙනස් වේ. මෙසේ මෙනෙහි කිරීමෙන් සතිය වඩාත් පහසුවෙන් කර ගැනීමට හැකි වේ. මෙය කායානුපස්සනාව වේද. සතිය වැඩෙන විදර්ශනා භාවනාවක් දිගටම මෙනෙහි කිරීමෙන් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේ. හැකි වේද? ඊතා ගෞරවයෙන් කාරුණිකව පහදා දෙන්න. ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ ඉක්මන් භවයකදී පැතූ බෝධියකට පැමිණ නිවන් අවබෝධ වේවා. මේ භාවනා කරනකොට මේක කායනුපස්සනාවද මේ ක්‍රමෙන් නිවන් දකින්න පුළුවන්ද කියලා අපිට විශාල සැකයක් තියෙනවා. ওই සැකේ තියෙන තාක්කල් පුතඥයි. කොයිලාකෝ නිසකව භාවනා කරනකොට සෝවාන් උනායි කියලා කියනවා. සෝවාන් වෙනකොට සැක නැති වෙනවා. ඒ වගේම දෙතිස් කුණප වල අනිච්ච දුක්ඛ අනත්තක් නැහැ. දෙතිස් කුණප වල තියෙන අනාත්ම භාවය විතරයි. කුණප බවටපත් වෙනකොට අනිච්චන් දුක්ඛන් නෑ. අනිච්චන් දුක්ඛන් තියෙන්නේ සංස්කාර වුණොත් විතරයි. ඒ නිසා ඇහ කන දිවනාසේ හෝ කෙස්ම් නියදත් හෝ ඒ වගේ අනිච්චන් දුක්ඛන් නෑ. අපි මොකකට හරි හිත දැම්මොත් විතරක් සංස්කාර කරගත්තොත් විතරයි එතන අනිච්චන් දුක්ඛන් තියෙන නිසා සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ ධම්මා අනාත්තා ඔක්කොගෙම අනාත්මේ තියෙනවා අනිච්චන් දුක්ඛන් එන්නේ අපි අල්ල බදාගත්ත කොටස විතරයි ඉතින් කුණප වශයෙන් බලනකොට අල්ල බදාගන්නේ නැහැ ඒක අනිච්චන් දුක්ඛන් හැබැයි අනාත්මේ තියෙනවා ඒ නිසා මේ දන්න කරුණු පටලවාගෙන තියෙන නිසා තමයි අන්තිම ප්‍රශ්න දෙක ඇවිල්ලා තියෙන්නේ. ඒක ඒක දෝ මේක දෝ සැකේ. Taman කරන දේ ගැන විශ්වාස කරන්නේ නැත්නම් කද්දාවත් හරියන්නේ නැහැ. ඒ නිසා දැඩි විශ්වාසක ඉන්න කියනවා මේක මයි ක්‍රමේ කියලා. ඒ විශ්වාසය ආවට පස්සේ තමයි භාවනා සිද්ධ වෙන්නේ. ඒ නිසා සැක දුරු කරගන්න නැත්නම් Tamanටම Taman නිග්‍රහ කර ගැනීමක් කරන්න. Taman කරන වැඩේට. ඒක හරිම අමනයි. එහෙම නම් නොකර නිකන් ඉන්න. කායින්වත් අහන්නත් එපා කවුරු සැක නැහැ කිව්වට වැඩක් නැහැ. කරන දේ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් කරන්න. ගරුතර ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවේදී ආස්වාසය ඇතුළු වීම සහ ප්‍රාස්වාසය පිටවන අයුරු නිරීක්ෂණය කළෙමි. සිත මුල් දිනවල මෙන් අකීකරු නොමැත. එහෙත් තවම ආස්වාසය වාර 20කට වඩා නිරීක්ෂණය කළ නොහැක. නිතරම අනාගතය සඳහා සැලසුම් කල්පනා කරයි. අතීතයේ සිදුවීම් කිසිවකට සිත නොනැගේ. මම මෙම වැඩසටහනට සහභාගී වන්නේ පළමු වරටය. වැඩසටහන ආරම්භ වූ දිනට පෙර දින මා මෙහි පැමිණේ ඊටාම දුර බැහැර තිබෙන ඊටාම සීතල දේශගුණයක් සහිත දේශයක සිටය. ගමන් විඩාවත් දේශගුණේ වෙනස් වීමත් මාගේ භාවනා කටයුතු වලට බාධාවක්සේ දැනේ. විශේෂයෙන්ම හවස් වරුවේ තිබෙන වැඩසටහන් වලට සහභාගී වීමේදී දැඩි රස්නය සමාධියට බාධා වන බව පෙනේ. එහෙත් මගේ උත්සාහය අත් නොහැර දිගටම භාවනාව කරගෙන යෑමට අවශ්‍ය චිත්ත ධෛර්යය මා සතුව ඇත. භාවනාවේදී චිත්ත රූප පෙළ ගැසුනද නැවත මූල කර්මස්ථානයට පැමිණීමට පුළුවන්. එක් වතාවකදී පමණක් මට ඊතා සුදු ආලෝකයක් දිගු වේලාවක් පෙනුනි. විටින් විට ලා කහ පැහැති රැලි එයින් නැගිනි. එම අවස්ථාවේ ඊතා හොඳ ආස්වාදයක් තිබුණි. මෙම తත්වය පසු දිනවල භාවනාවේ යෙදුණු විට අත්විඳීමට නොහැකි විය. සක්මන් භාවනාවේදී නිතරම සිත අතීතයට දිව යන බව වැටහිනි. එහෙත් පියවර 10ක් පමණ නොකොඩවා සක්මන නිරීක්ෂණය කළ හැකි විය. භාවනා ක්‍රම දෙකෙහිම බාහිර ශබ්ද සහ අතීතයේ සිදුවීම් ගැන සිත විසිරීමක් සිදුවන්නේ නැත. මගේ සිත වැඩි වශයෙන් දිව යන්නේ අනාගතය ගැන සැලසුම් කිරීමටය. ඒ මා දීර්ඝ කාලයක සිට කරන රැකියාවේ ස්වභාවය සහ හුරු වීම දැයි මට සිතේ. මේ මාගේ දැනට පවතින අත්දැකීම. ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා. මේක ඉතින් ටික කාලයක් යනවා. කාලගුණයට දේශගුණයට පුරුදු වෙන්න, දිනචරියාවට පුරුදු වෙන්න, මානසිකාට පුරුදු වෙන්න. ඒක ඉවසලා කටයුතු කරන්න ඕනේ. අනුරාධපුරයට ආවලු ඒ කාලේ ස්වාමීන් වහන්සේ නමක් ඉතින් පුංචි ආමසු කෙනෙක්ලු සේනාසන වත කරන්නේ ඉතින් ලොකුහමර කතා කරලා උපවංශයේ මේ සේනාසනේ ලෑස්ති ඉන්නේ කියලා. මේ ආවතෝ කියලා පට්ට අවුවේ භාවනා කරනකොට අඩිය දාගෙන ආයත් ලොකුටි හම්බ කියලා වැඳලා කිව්වල අවසරයි සාංශ සේනාසනේ ලෑස්ති ඔබ වහන්සේ ඒක ඇතුලේ පහසුවෙන් ඉන්න කියලා. මේ ආවතෝ දිගටම අවුවේ දාඩි දානවා. තුන්වෙනි සැරේ කියලා කිව්වලු. ආසරයි සාංශ මන් දෙසරක් කිව්වා. සේනාසනේ ලෑස්ති කියලා. ඊට පස්සේ කිව්වලු මේ මේ ආම්දුරෝ මේ අවුවට ප්‍රශ්නෙට බය නිසා තමයි මම අවුවේ රස්නේ වැඩ කරන්න කියලා. මේ පොඩි හාමුදුරන් තේරෙන්නේ නැහැ. නේ. ඉතින් පොඩි ආමරට කිව්වලු මම ওই කාමරේට ගිහලා සැප වින්දානම් අපායට යන්න වෙන්නේ. අපාය ඔය ටික උඟ රස්නේයි. මම ඒ නිසා ඒකට ගියොත් පිස්සු කෙලින්නේ හින්දා අවුවේම භවනා කරනවා අපාය නොයන්න. ඒ නිසා සැප පහසුකම් වල කරන්න ගියොත් අපාය යන්න වෙන්නේ. ඒ නිසා ওই රස්නේ දැනගෙන ඔයිට වැඩි උඟ අවසරයි මේ ලංකාවේ ගින්දර වලට වැඩි සැරයිලු අපායේ ගින්දර. අපේ ගින්දරට සීතලයි. ඒ නිසා උවිත වැඩි පුපුරු ගහන්න වෙනවා. ඒ නිසා පුළු පුළුවන් තාලෙන් කාගෙන යන්. ඒකට ඕක පුදුම විදියට ඇඟ හුරු වෙනවා. ඔය ඇඟට කවදාකවත් එහෙම මේ ඒක සාමාන්‍යයෙන් මේ උණුසුම් පැත්තේ ගලා සිසිලට යනකොට සිසිල උණුසුම් එක හැවහැරිලක් වගේ එකක් එනවා. හැම පොඩ්ඩක් ගැලවිලා යනවා ඊට පස්සේ උරු වෙනවා. ඒ නිසා ඔය කාගනයක්. පෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ හුස්ම ඉහළ පහළ ගැනීම. පර්යංක භාවනාව කිරීමේදී මාහට හුස්ම වාර කීපයක් වරහන් ඇතුලේ විනාඩි 10ක් පමණ ඉහළ පහළ දැමීමේදී මා නින්දකට වැටුණාසේ දැනේ. නමුත් සිත පිටතට නොයයි. සියල්ල ඇසෙයි දැනෙයි. කුහුඹුවන් වැනි සතුන් හිසේ සිට මුහුණ දක්වා ගමන් කරනවා දැනේ. කන ඇතුළට සතෙකු ගියාසේ දැනේ. කොන්ද දෙසින් වේදනාවක් හටගනි. ඒ සැනින් බෙල්ල පිටුපසින් තල්ලු වීමක් සමග ටකස් වැනි ශබ්දයක් ඇසෙයි. වම් අත දකුණ අතේ කරන්ට් වැඳීමක්සේ ගැස්සුමක් දැනේ. ඒ සමගම නිින්දෙන් පිබිදුනාසේ දැනේ. මගේ වැරදි පෙන්වා දුන මැනවි. සක්මන් භාවනාව. මුල් දින දෙක තුල වම් පාදයේ උකුල පෙදෙසින් ඇවිද ගන්නට නොහැකි තරම් තද මස් හිරවීමක් දැඩි නිදිමත ගතියක් සමග මා සක්මන් කළෙමි. ඊයේ දිනේදී අද දිනේදීත් වම දකුණ කියමින් පාදයේ තබමින් ගමන් කළෙමි. ටික වේලාවකින් වම් කකුලේ කලින් මතුවූ වේදනාව වල්ලු කර දක්වා ගමන් කර කරමින් නැති වී ගියේය. වම් පාදයට වැලිවල රළු ස්වභාවය දැනුණු නමුත් දකුණු පාදයට හිරිවැටීමක් වැනි ස්වභාවයක් දැනුනි. සිත පාදයේ දක්වාම ගමන් කරමින් වැලිවල වම් පාදය හොඳින් ස්පර්ශ වෙමින් ඇඟිලි දක්වාම තව තවත් දැනුම් ඇතිවිය. නමුත් දකුණු පාදය නිසල්මණේ හිරිවැටීමක් වැනි දෙයක් වී ඇත. මෙසේ මා අද දිනේ හුස්ම ඉහළ පහළ ගනිමින් පය දෙකහමාරක සක්මන අවසන් කළෙමි. ගරු ස්වාමින් වහන්සේ අඩුපාඩු පෙන්වා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. පරියන්කේ විස්තරෙදි තිනකොට අර එක පාරට වගේ ෂොක් එකක් වැදිලා වගේ කරන්ට් එකක් වැදිලා වගේ අවදි වෙනකොට අවදි වුණාට පස්සේ බලන්න පුළුවන් ගැස්සෙන්න ඉස්සෙල්ලා මොකද උනේ කියලා දන්නේ නැහැ. ගැස්සෙන්න ඉස්සෙල්ලා සතිය මුට්ටස්සතියක් වෙලා. ඒකෙන් අවදි වෙන්නේ ගස්සලා තමයි. ඒ කියන්නේ හරියට වැරදි වැඩක් කරපුවම ටොක්ක්ක් කනලා ආපහු ගෙදර ගෙනත් දානවා වගේ. ඉතින් ඒක ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ඒ ගැස්සීමට ඉස්සරලා මං හිතපු දැන මං දන්නේ නැහැ. ඒ නිසා දැන් දැනගන්න ඕනේ ගැස්සිල්ලෙන් තමයි දැනගන්නේ ඊට ඉස්සෙල්ලා මං දන්නේ නැතුව හිටියා. නිසා ගැස්සීමට බය වෙන්න එපා. ආයෙසරයක් කියන්නේ ඕකම එන්නදරි. එතකොට තේරෙයි ඊට ඉස්සලා හිටපු නොදන්න තැනට එනකොට විතර එනකොට ගැසෙනවනේ. යනකොට පාර කොහොමද කියලා දැනගත්ත දවසේ ඔන්න භවනායේ සියුම් භාවයේ තේරෙන පටන් ගන්නවා. ගැස්සෙන්න ඉස්සලා තිබුණ නොදන්න කමට පිවිසෙන තැන, ඇතුල් වෙන තැන බලගණ්ඩයි ওই පිට වෙන තැන පෙන්ලා තියෙන්නේ. ඒ නිසා පිට වෙන තැනින් පටන් අරගෙන කොහොමද මම මේ නොදන්නා තැනට යන්නේ කියන එක බලන්න එදාට භවනා හරි විචිතුරු දෙයක් බාටපත් වෙනවා. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්ස. සුදුසු පහසු ඉරියව්වක සිට ආනාපාන සති භාවනාව ඊයේ දින නොසැලී සිත එකම අරමුණක පිහිටවාගෙන සිදු කෙලෙමි. මීට පෙර දිනවල භාවනා අවස්ථාවලදී ඇති වූ කොන්දේ කොන්දේ වේදනාවන් හා නිදිමත ගතිය මෙම දිනේදී ඇති නොවිනි. මීට අමතරව චමත්කාර දර්ශනයන් දර්ශනයන් වූ මද මීදුමින් වැසුණු කඳු මිදුන් සහ රන්වන් පැහැයෙන් සැකසුණු සුදු වෙසක් කූඩුවක් දුටිමි. සිත එක එල්ලේම හුස්ම වෙත රඳවා ගතිමි. ඒ අතරතුරදී කලකට ඉහත මාගෙන් විය වුණ දෙමව්පියන් හා බිරිඳද වරක පෙනුනි. අවහිරයකින් තොරව සිත පවත්වා ගැනීම ගැන මම සතුටටපත් වූ යෙමි. ඉදිරියේදී මා විසින් කළ නොකළ යුතු යමක් ඇතනම් පහදා දෙන්න. බුදු පිහිටයි ඔබ වහන්සේට. නිසා භාවනාවේදී මොන නිමිත්ත දැක්කත් මොනවා දැක්කත් ඒක තමන්ගේ මූල කර්මත්තාන්ට එන්න පැමිණීමට සිහි කැඳවීමක් බවට ගන්න. පේන දේවල් දිගේ නම් විතර හොයන්න යන්න එපා. පේන දේවල් දිගේ හීන පලාපල බලන්න යන්න එපා. ඒකෙම වෙන්නේ හිත පිට යන්නේ. කොහේ ගියත් දැනිච්ච ගමන් තමන්ගේ මූල කර්මත්තාන්ට එනවනම් ඒ මගදී මොනවා දැක්කත් වැඩක් නැහැ. ඒක නිසා පුරුදු වෙන්න ඕනේ කලාව. මොකෙන් ගැස්සුණත් gedette ඉන්න එහෙම එනවනම් ඒකට කියනවා ධර්ම ආරක්ෂාව කියලා. අපි සති ධර්මයේ රකින්නවනම් සති ධර්මයෙන් අපිට ආරක්ෂාවක් තියෙනවා. ඒ නැත්තම් වෙන්නේ අර පේන පේන දේවල් දිගේ කතන්දර ගොත ගොත යන එක තමයි ඒක භවනා නොකරන්නගේ විනෝදාංශය. භවනා කරන්නගේ විනෝදාංශ මොකෙන් හැප්පුණත් නැවත gedette එන එකයි ඉබ්බට තට්ටු කරනකොටම අඬු ඇතුළට ගත්ත ආසේ පුරුදු කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මනේදී පර්යංකේදී මෙන්ම එදිනෙදා කටයුතු වලදීද කයෙහි සිත පවතී. සතර ඉරියව්ව තුලදීම සිහිය භාවිතා කිරීම නිසා නිින්ද නොයන ස්වභාවයක් ඇත. හිටි හැටියේම නිදිමත එයි. එසැනින් සිතවිල්ලක් දෙකක් පැමිණේ. එවිට සිත ඉබේම කයට පැමිණේ. මෙලෙස මුළු රෑ පුරාම නිදිමත සිතවිලි හා කය අතර සතිය දෝලණය වේ. උදෑසන අවදි වූ විට කිසිම විඩාවක් කයට නැත. දැනට මාස 7-8ක පමණ කාලයක සිට මෙය සිදුවේ. ඊතා අතීතයේ සිදුවී සිදුවීම්ද භයානක දසුන්ද සිත මුලාවට පත්කරන ආකාරය ආකාර සිතුවිලිද මුළු රෑ පුරා පෙනේ. මුල් කාලයේ මේ පිළිබඳ චිත්ත පීඩාවක් දැනුණද දැන් මේ පිළිබඳව සතුටක් ඇත. දැන් එම සිදුවීම් බලාපොරොත්තු වෙමි. මම මරණයට ක්‍රමයෙන් සූදානම් වෙමි. මගේ හොඳම මිතුරා සතිය බැවින් කිසිවකට මා කම්පා කළ නොහැකි බව දැනිනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. ඔය නිසා බලන්න කියනවා නේද වැරුවට අපි ගන්න ඉතින් මරණයි කියලා කියනවා නේද වරණයි කියලා කියනවා. උදේට වෙහසක් ඇත්තේ නැහැ. උදේට ආයෙත් අරුණ උදයේ පිපුණ මලසේ පිපිද මැලිකම් දුරලලා. වැඩ කරන්න පුළුවන් නම් ගණන් ගන්න එපා. හොඳට සැතපෙන හිටියා වෙන්න ඕනේ දෙයක් පෙන්නනවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ වේබුසයාඩෝ කියලා බුරුමේ හිටියා සාංශ නමක්. ඒ සාංශ කියනවා නිදාගන්න එක මුර්ග ලක්ෂණයක් කියලා. නිදාගන්න ඕනේ තිරසනුන්ට විතරයි කියලා. ඒ සාංශගේ પરම්පරාව කාටවත් නිදාගන්න දෙන්නේ නැහැ. ඔක්කොමලා හැරලයි. ඉතින් ඒක ඉරියව්වේ නිදාගෙන ඉන්න ඉරියව්වගේ සිටියට හිත නිදි නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. අවදි වෙනවයි කියලා කියන්නේ ඕන ඕකට තමයි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පටන් ගන්නා විට පාද තලයේ පාද වැලිමලුවේදී නම් සිනිඳු සෞම්‍ය සීතල දැනීම් ආදියද ලනුපැදුරේදී රළු මොළයට හොඳට දැනීම ඇතිවන පරිදි ස්පර්ශ වෙන්වෙන් ආකාරයෙන් මාහට ඇතිවිය. මෙසේ පැයකට ආසන්න වන විට මුලදීම නොවේ මේ දිනවල දිගටම සක්මන යෙදෙන අතරතුරදී ඉබේම වාගේ හෙමින් හෙමින් යැවෙන බව වැටහි. ගතට වගේම සිතට සැහැල්ලුවක් ඇති බව දැන් මට දැන් වැටහි. මෙහි වැරදි නිවැරදි බව ඇතනම් පහදා දෙනු මැනවි. පර්යංක භාවනාව. මෙසේ සක්මනේහි යෙදීමෙන් පසු කෙලින්ම භාවනාවේ යෙදෙන්නේ නම් වේදනා කැක්කුම් ආදිය අඩු වී ආනාපාන සිත හොඳින් යෙදවීමට හැකි බව වැටහි. යෙදෙන්නේ නම් වේදනා කැක්කුම් ආදිය අඩු වී ආනාපාන සතියට සිත හොඳින් යෙදවිය හැකි බව වැටහි. මෙසේ භාවනා කරන විට සෑහෙන වේලාවක් සිත සතියේ තබාගත හැක. ඒ ගැන ඔබ වහන්සේගේ පහදා දීම් මෙත් සිතින් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට සුවපත් වේවායි නිවන් සුව ලැබේවායි මාගේ ප්‍රාර්ථනාවයි. ඔය කියන සෑම වෙලාවෙම කාලසටහන හදනකොට සක්මන් භාවනාවට පස්සේ තමයි පරියන්කයක් දාලා තියෙන්නේ. මොකද සක්මනේ ලැබෙන සතිය සහ සමාධිය එහෙමම පරියන්කට ගෙනිච්චනම් ලොකු ලාභයක් තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් ඒක චර්යාවක් කරගන්න චරණයක් කරගන්න හැම වෙලාවෙම ඉඳ ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ව්‍යායාම කරන්න. ඇඟ කර්මන්නේ කරගන්න නැත්නම් ඉඳගෙන ඉන්නකොට නිදිමත වෙන්න ඉඩ තියෙනවා. තා ප්‍රශ්න කීයද? තව තියෙනවා 12. මට ඒ කම්මැලි තුන නැත කරන්න ඉතින්. නැග තාම සරණ. තව එකක් දෙයක් දාමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. ආනාපාන සතිය ගෙවි සමහර වෙලාවට වේදනාව නොදැනේ. වේදනාව දැනෙන වේලාවට වේදනාව සිහි කරමි. සිතවිලි දැනෙන විට ඒවාද බලා සිටිමි. එහෙත් ආනාපානයේ ගෙවි හුදකලා වන කාලයකුත් තිබේ. වරහන් ඇතුලේ විනාඩි 10ක් හෝ 15ක් යයි හැඟේ. එවිට නැවත මුල් කර්මස්ථානයට ආයාසයෙන් යා යුතුයද? සක්මන් භාවනාව. වම දකුණ මෙනෙහි කරමින් යම් යමි. ගමන ටිකක් වේගවත්ය. නමුත් වම දකුණේ සතිය පැවැත්වේ. වැලි පෑගෙන තෙරපෙන බවද දැනේ. ගල් කැටයක් පෑගුණ විටද දැනේ. බෝලයක් පෑගුණ විටද දැනේ. එහෙත් සතිය වම දකුණ කෙරෙහි තබා ගනිමින් ගමන ඉබේම වගේ කරමින් විනාඩි 30ක් හෝ 35ක් යන විට ඉබේම යමින් විසිවී යනවා මෙන් යයි. එයට පසු සක්මන නවතිමි. යම් ශබ්දයක් හෝ රූපයක් දැක්ක විටද එයට සිත නොඅලවා වම දකුණ කෙරෙහි සිත තබා ගනිමි. මේ පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව කරන ආකාරය වැරදි නම් උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමින් නවතිමි. අතරගේ කියන්න දෝෂයක් නැහැ. පරයන්කයේදී අර විදිහට අරමුණක් නැති වෙච්චා නැවත මූල කර්මස්ථානයේ කරා පැමිණීම හරීම උගක් මේ තැන්වලදී සාකච්ඡාට ලක් වෙන කාරණාවක්. සමහර ගුරුවරු කියනවා අරමුණක් ඇතු ඉන්නට වැඩිය හොඳයි මූල කර්මත්තාන්ට එන්නේ කියලා. එහෙම තමයි අපි පුරුදු කරන්නේ. නමුත් මේ දියුණුවට ඉඩ තියාගෙන පුරුමේ පඬිස්සංශ කියනවා මොනවාක් නැත්නම් ගියාම සැකනම් විතරක් හිත අන්ධබන්ධනම් විතරක් මූල කර්මත්තාන්ට එන්න නැත්තම් මොනවත් නැති එකේ ඉන්න. මොකද මොනවත් නැහැ කියන්නේ කෙලස් නැහැ. මොනවත් නැහැ කියන්නේ කරදර නැහැ. ඉතින් අපේ හිතට හුරු නැහැ කරදර නැතුව ඉඳලා. ඒ නිසා මොකක් හරි හොයන. එහෙමනම් හොඳම දේ තමයි හොයන්නන් අතර මූල කර්මත්තානේ හොයලා දෙන්න. එහෙම නැත්නම් මොනවත් දන්නේ නැත් තැනකට ගිහිල්ලා ඔය මේ ලොකු සද්ධාවකින් කෙලස් නැති, අරමුණු නැති, නීවරණ නැත් තැනකටලා ඉන්න එකයි තියෙන්නේ. ඒක ඉන්න ලොකු පෞරුෂත්වයක් වුණා. ලොකු පෞරුෂත්වයක් වුණා. ඉතින් ඔක්කොට මේක නැහැනේ. ඒක නිසා කියන එහෙම සැකනම් ආයේ එන්න මූල කර්මත්තාන. නෝ සැක නැත්තම් සෝනේ ගෙවල් හැදුවට යක්කුන්ට බය නැත්තම් යන්නේ එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාවේ වම දකුණ වශයෙන් සෑහෙන වේලාවක් කරගෙන යන අතර මුළු කයේම බරගතිය දණිස් දෙකින් පහළ කොටසට දැනෙමි. එය ගණන් නොගෙන නැවත සක්මන් කරගෙන යනවා. සමහර වෙලාවකට මාව විසවි යන්නක් මෙන් දැනෙනවා. කෙසේ හෝ මාරයා ළඟා වේයිද නොදැනෙමි. මාරයාද මා පසුපස සක්මන් කරයි. දැන් ඌට වෙන වැඩ තියෙනවා. ඔය එක්කෙනෙක් පිටිපස්ස ගිහිල්ලා අක්මන් කර කර බලා ඉන්නවට වැඩි. අඬ ගැසූ විගස යත්ම සුදුසු කමින් යන්ත සුදුසු යන්ත සුදුසු කමින් සිටි. ඔය කිව්වට ඇවිල්ලා අත තියන්න ඕනේ බලන්න බුදු අම්බෝ කියපුවාම ගම දෙක වී. දැන් නම් කියති ඕන් ගනි මේන් ගනි කිය කිය ඉන්නවා. නමුත් නිකන් හරි මාරේ ආවොත් සරුවචන් වහන්සේ ගැඩවිල්ලෙක් කියලා ඉපදුනාලු. ඉරිලා පස්සේ කුඩියට ඇවිල්ලා කිව්වලු මම මගේ මස් දන් දෙනවා ඕන එකේ කාපන් කියලා. සක්‍ර දෙවියන්ට හිතනවලු මේකේ චෙක් කරලා බලන්න ඕන කියලා පියාකුස්සකගේ බස්ස බස්ස ගාගෙන ඇවිල්ලා පහිනකොට විජහාට ගුල ඇතුලට ගියා. එහෙම තමයි එළියට ඇවිල්ලා කෑ ගහනවා. කෑ ගවන මොකද නිකමට හරි මාරය ඇවිල්ලා නිකන් නිය පොත්තක් තිබ්බොත් ඇති ඇඟිල්ල තියන්න ඕනේ. බෝ ඇඟ නිල් වෙලා ඊට පස්සේ තොවිල් නටනවා. සක්මන සුදු වැලි තලාව මත සක්මන් කරන විට කකුල් දෙකට සිනිඳු ගතියකුත් සිමෙන්ති පොළවේ සක්මන් කරන විට රළු ගතියකුත් දැනේ. මම සිටින තැන සිට ගල් බොරළු ආදිය හැපෙමින් කැලෑමැදින් ආවත් කයට ටිකක් අපහසු වුණත් හිතට අපහසුාවක් නොමැත. සතුටින්ම මේ ජීවිතයේ හැටි තමා කියා සක්මණින්ම පැමිණෙයි. ස්වාමින් වහන්ස මම පර්යංක භාවනාවේදී මම දැන් මෙතන මම දැන් මෙතන කියා භාවනාව පටන්ගෙන ආනාපාන භාවනාවට වැටුනේමි. සෑහෙන වේලාවකින් මම නින්දට වැටුණු බව දැනේ. නැවත මේ මොන නින්දක්ද කියා නැවතත් ආනාපානයට වැටුනේමි. කෙසේ හෝ සතර අපායට නොඇටි නිවන් අවබෝධ වී ධර්ම මාර්ගයේ යන්නට මට බලවත් ශක්තියක් ධෛර්යයක් ලැබේවායි පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි පතමි. ඔය කියන්නේ නින්දට ගිහිල්ලා ආය අවදි වෙන්නේ අරමුණට නම් අවදි වෙන්න පුළුවන් නම් අරමුණට නිින්දක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඒක නිකන් හිත සැඟවි යෑමක්. ඒ නිසා නැවත අවදි වෙන්නේ අරමුණට නම් මුගක් වෙලාට නිින්දක් නෙවෙයි. ඒ නිසා ඒකට නිින්ද කියලා නම දැම්මොත් පැටලෙනවා. මේක හොඳට අල්ලා ගන්නා සුළුව යන්න ගිහිල්ලා ඒකට එළියට එනකොට නම් අරමුණ ඒකට යනකොට ස්වභාවය වෙලීපන් තමයි මම ඉස්සෙල්ලත් මතක් කරේ. හරි වැදගත්. ඒ නිසා ඒකට සූදානම් වෙලා යන්න භවනාව හරියාගෙන එනකොට එක තැනකදී හිත ලූටනවා, ලීන වෙනවා, නිලීන වෙනවා. අන්න ඒක අල්ලගන්න මේ හොඳ පෙර නිමිත්තක්. ඉතින් මෙතන නැත කරන්නේ ඉතින් තව 10ක් තියෙනවා. මේ කම්මැලි කියන්නේ ඉතින් මේකම තමයි එක්කෝටම ওই 10 කිව්වත් ඔච්චරමයි කියන්නේ. 11ක් තියෙනවා. ඈ? 11ක් තියෙනවා. ඒ 11න් නැත ගන්න. මෙතන ඔක්කොම 11යි. ඉතුරු වෙලා තියෙනවා. ඔය නිසා අපි හෙට ওই ටික මතක් කරන්න ඕනේ අර කියූප ටිකෙන් පටන් ගන්න එපා හෙට. හුඟක් වෙලාට ඒක වෙනවා. මේ නිසා ඒ ටික වෙන් කරන්න අපි හෙට පටන් අර ගන්නවා. ඉතින් පොදු කමටහන් සුද්ධ කරනකොට කාටත් වගේ අවශ්‍ය දේ ලැබෙනවා. නමුත් අපි මේ 11ට සැලකීමක් වශයෙන් හෙට පටන් ගැනීමදී ඒක කරනවා අපිට විනාඩි 40ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. ඒ මතක් කිරීමත් එක්කම අපේ කමඨාන් සුද්ධ කිරීම මෙතෙන් නැතර කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.